ආවර්ජනා මාතනතා මානලවා සුරංගනාවන් දෙමින්නවිල්ලා හදේ ලැබුම් අයදී අප අතරින් වියෝ වූ කලාකරුවෙකුගේ මතකාවර්ජනයයි ආවර්ජනා බිඟුවැල පීලා මල් පරවිලා සරු ගිලිහිලා සඳු සැඟවිලා අඳුරේ ගිලිලා මග නොපෙනීලා ඇය වෙන්නවා මාතනිවා මල් පරවිලා අද අප ආවර්තනය කරනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ගීත රචකයෙකු වූ කළු ආරච්චිගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන නැතහොත් KDK ධර්මවර්ධන මහතා ගැනයි. මුදු සීත නිල් නිල් තලා අසල හිඳු නිල්ලන් වෙලා පැවසූ වදන් ඈතා මත කෙරඳේ මුදු සීත නිල් නිල් තලා අසන හිඳුමින් ලංගෙලා සවසූ වදන් ඈ එදා මට කෙරඳේ මොහොතින් ඇදී ජනකින් මැකී ඉඳු දුන්නතේ ඇගියා බිඟු වැල පීලා මල් පරවි තරු ගිලිහිලා සඳු සැඟවිලා මල් පරවී වර්ෂ 1944 ජුලි මාස 13 වෙනිදා මහනුවරදී මෙතුමා උපත ලබනවා. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලබා අවසන සිංහල බෞද්ධ පුවත්පත තුලින් මාධ්‍ය කලාවට පිවිසෙනවා. තවද එතුමාට පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ රාජකාරී කටයුතු කිරීමට අවස්ථාව උදා වෙනවා. 1967 දී ශ්‍රී ලංකා ගුවන්විදුලියේ පැවති පරීක්ෂණයකින් පසු සහන නිවේදකයෙකු ලෙසද රාජකාරී කරනවා. වසර 3කට පමණ පසුව එනම් 1970 දී පමණ දෙවන ශ්‍රේණියේ ස්ථීර නිවේදක තනතුරට මෙතුමා පත් වෙනවා. කේඩිකේ ධර්මරත්න මහතා ගීත රචනා කලාවට පණ පොවන්නේද මේ අතරතුරදී. ගුවන්විදුලියට සම්බන්ධ වීමෙන් පසු මෙතුමා ශ්‍රාවක සිත් විනා ගනිමින් ලයාන්විතව භාෂාව හසුරවමින් නිවේදන කටයුතු වල නියැලෙනවා. ගුවන්විදුලිය තුල මෙතුමා කළ ජනප්‍රිය වැඩසටහන් ලෙස රේඩියෝ සංග්‍රහව ආරාධනා ස්වර දහන රසගී මවන්නෝ ලලිත කලා නාට්‍ය සංග්‍රහව යන වැඩසටහන් දක්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නවතම සේවය සිටි ෆිල්ම් සේවයට අද විශේෂ දවසක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම FM නාලිකාව වූ සිටි FM නාලිකාවෙහි සහකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ යන තනතුරු වල මෙතුමා කටයුතු කර තිබෙනවා. පියාගේ මුද්‍රණාලයේ වූ පොතපත ඇසුරත් කොළඹ සහ පේරාදෙණි සරසවිවල පුස්තකාල පරිහරණයත් තුළ මෙතුමා සාහිත දැනුම උකහා ගන්නවා. නොසකා සිටියේ වටිනා ජීවිත පොළවේ සැඟ වෙනදා කළමා සේවා සත්ගුණවත් කම් ගුණේ දවුදනවා ගුණ ජීවරුසා සැසසුම් ගෝසා පැවදෙන්නේ මරණින් පසුසේ ඊදොස් නැවති එතුවක් පැවති හොඳ මතුවේ මරණින් පස්සේ මේ රහඳ යට ඌදුන් වූ අප කාටත් වරදිනවා යම් යම් තැන්වල සමහර සිතුවිලි කාටත් පැටලෙනවා ගුණගීවරුසා කසසුන් බෝසා රැවුදෙන්නේ මරණින් පසුසේ ඊදොස් නැවති එතුවක් පැවති හොඳ මතුවේ මරණින් පස්සේ ගුණගීවරුසා සැසසුම් ගෝසා යවුදෙන්නේ මරණින් පසුතේ ඊදොස් නැවති එදාසන්සිය හැත්ත අටේ නෙදර්ලන්තයේදී ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරනවා. එමෙන්න 1982 වසරේ ජර්මනියේදී ගුවන් විදුලි හා රූපවාහිනී පාඨමාලාවක්ද හදාරා තිබෙනවා. සාහිත්‍ය පොතපත පරිශීලනය කිරීම තුළින් ලද භාෂා ඥානය මෙතුමාගේ නිවේදන කටයුතු මෙන්ම ගීත රචනා ආදිය ශ්‍රවණය කිරීමෙන් පසක් වෙනවා. මල්වතු මහා විහාරයේ වෑ උඩ දේවමිත්‍ර ස්වාමීන් වහන්සේගෙන් සිංහල පාලි හා සංස්කෘත භාෂා ඥානය මෙතුමා ලබාගෙන තිබෙනවා. නිරතුරුවම විවිධ වූ සාහිත්‍ය කෘති පරිශීලනයට පෙළඹී සිටි මෙතුමා ඉන් ලබාගත් දැනුම නිවේදන කටයුතු වලට සහ ගීත රචනා කලාවට යොදා ගත්තා. මන්මදන තන රංගන කලමෙන් ගවනනිද ගවනනිද ගවනනිද මේ අදහස් දක්වන්නේ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්. ඇත්තෙන්ම අද දවසේ විතරක් නෙවෙයි KDK ධර්මවර්ධන කියන ගේපද රචකයා ඒ එතෙම මහා කලාකරුවා කියන්න තෝරන එතුමා එතරම්ම දක්ෂතා කුසලතා පෙන්වූ කලාකරුවෙක් මොකද ගේපද රචකයෙකු පමණක් නෙවෙයි එතුමා සුඛාන් සම්පාදකවරයෙක් ඒ වගේම අතිදක්ෂ වන්දුදි නිවේදකෙක් එතුමාගේ ගේපද රචනාවද තිබුණු ඒ පුළුල් හරවත් ගැඹුරු දර්ශනය ඒ කියන්නේ අදත් අපිට ඒ ඒ පදමාලාවන් විතරක් අරගෙන ඒ කියන්නේ අනුව පැත්තකට දැම්මත් ගායනය පසකින් ලැබුවත් මම හිතනවා ඒ ගේය පද රචනාව අරගෙන අදටත් තව අපිට එහි තියෙන රස භාව පිළිබඳව සාකච්ඡා කරන්නට ඒවා ඉස්මතු කරමින් තව තව ඒ පිළිබඳ වර්ණාත්මක මුඛයෙන් කතා කරන්නට අද පුළුවන් කියලා. මොකද ඒ තරම්ම ගැඹුරුයි. දැන් ඔය දිනක හිරු රස යන වෙලාවක කියන ගීතය ගත්තාම එහි තියෙන අරුත් බර බව ඒ ඒ ඒ ගේපද රචනාව අරගෙන අපිට තව මේ ඒ ගැන විශ්ලේෂණය කරන්න නිරීක්ෂණය කරන්න තව තව සවිස්තරව ඒ ඒ වචනින් වචනේ අරගෙන මේ උපමා මේ අලංකාර දිහා බලපුවාම ඒතරම්ම මේවා අත්‍යාම අලංකාරවත්. ඉතින් ඒක නිසා මේ මම හිතනවා කේදීකේ ධර්මවර්ධනයන්ගේ නිර්මාණ පිළිබඳව නිසි අගැයීමක් නිසි එරි තියෙන ගුණාත්මක භාවමය ස්වરૂප පිළිබඳව මම හිතන්නේ එතුමා ඉන්න කාලේ අපි කතා කරන්නේ නැහැ කියලා. මොකද ඒ ඉන්නකොට තරම් වටින්නේ නැහැනේ ඒක තමයි අපේ සමාජයේ සාමාන්‍ය අපි දකින ප්‍රවණතාව. ඒ කියන්නේ කෙනෙක්ගේ හැකියාවන් මෙන්න මේ විදිහයි කියලා ඒ ඒ ඔහු හෝ අය ජීවතුන් අතර ඉන්න කාලේ මම හිතන්නේ ඒ වර්ණා කරනවා ඒවා නිසි අගයවකටපත් කරනවා ඒ ඒ ඒ උදෙසා ඔහුට කිසියම් ප්‍රණාමයක් පුද කරනවා ඒ වාගේ ක්‍රියාදාමයන් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ඉතාම අඩුයි ඉතින් ඒක නිසා KDK ධර්මවර්ධන කියන ශිල්පියා පිළිබඳව දැනටත් මම හිතන්නේ මා හිතන්නේ මේ තරුණ පිරිස විශේෂයෙන් දැනුවත් කරන්නට එතුමා පිළිබඳව කිසියම් සම්මන්ත්‍රණයක් පවත්වලා එතුමාගේ නිර්මාණ පිළිබඳව සාකච්ඡා කරලා ඒ නිර්මාණ විශ්ලේෂණය කරලා ඒ ඒ නිර්මාණ පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවක් පවත්වලා ඒ කියන්නේ ඒ කියන රසවත් බව සාහිත්‍යමය කාව්‍යමය ගුණාත්මක බව මම කියන්නේ අපි සාකච්ඡා කළ යුතුයි කියලා. මේක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළට යුද කලාවෙක කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතුවිලි අතීතෙක දිනක ඉරු දැස යන වෙලාවක සයුරු පෙරලක උද කලාවෙක විය සිතුවිලි අතීතක අයිබෝවන් අද ගීතේ රාවය තුළින් අපි ඔබත් එක්ක එක්ව වෙනවා විරු ගීත කීපයක ආස්වාදය විඳින්න ඔබ දන්නවා ඇති ස්වාධීන රූපවාහිනී සේවයෙන් ගීතේ රාවය ප්‍රචාරය වුණා විකාශනය වුණා කීප වතාවක්ම අදත් අපි ඔබේ බලාපොරොත්තු ඒ විදිහට මිෂ්ට කරන්න ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භයේ සිටම එහි ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස මෙතුමා කටයුතු කරනවා. එමෙන්ම පසු කාලීනව ජාතික රූපවාහිනිය තුල ආයුබෝවන් වැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලැබෙනවා. කේඩිකේ ධර්මවර්ධන මහතා 1990 දී පමණ එක්සත් අරාබි එමී රාජ්‍යයේ ගුවන්විදුලි ආයතනයේ සිංහල අංශ මාධ්‍ය උපදේශක ලෙසද කටයුතු කර තිබෙනවා. අනුරාධපුර කුලරත්නයන්ගේ බඹර පහස චිත්‍රපටයේ ගැයෙන ගීත සඳහා මෙතුමා ගීත රචනා කිරීමෙන් චිත්‍රපට ගීත රචනාවට පෙළඹෙනවා. ඒ අනුව ශ්‍රීමදාරා කරුමක්කාරයෝ හුලවාලි යන චිත්‍රපටවලට ගීත රචනා කරනවා. මසු නැහැ කියා මා පිළිඳුයි කියා කීවා මට තව මතකයි වේවා ගායන ශිල්පී නැසී ගිය මිල්ටන් මල්වාච්චි මහතාට කේඩිසේ ධර්මාත්මයන් ගීත රසක් රචනා කර තිබෙනවා. එම ගීත අතුරින් මිල්ටන් මල්වාච්චි මහතාගේ ඉතා ජනප්‍රිය ගීත කීපයක් අතහිට ඔබ මා අතහැර යන බව දැනගන්නට ලැබුණා රහසින් මට දෙයදර විලිකුම් සුරක් පලේ පෙම් මදිරා අයදි මින් සැලේ සීත මීගු සිහිනවල් පැටලේ අගර දිලිතුන් සුරත් පලේ පෙම් මදිරා අයදිමින් සැලේ සීත මීතු සිහින වැල් පැටලේ සීත මීතු සිහින තලා ගංගා ඔබ ඉවසට යනවා යුරු තලා ගංගා කිනාතුරා කොහෙදෝ ගියේ ගනඳුරේ රළපතරේ ජීවය පරදුවට තබා විතරකින මහ සම්පත් නෙලා ගන්න මුහුදු ගියා ගනඳුරේ රළපතරේ ජීවය පරදුවට තබා පියත රකින්න මහ සම්පත් නෙලා ගන්න මුහුදරදීලා කලාගියේ වික්ටර් රත්නායක, එච්.ආර්. ජෝතිපාල, පඬිත් අමරදේව, දේශන් ආනන්ද, ප්‍රියා සූර්යසේන, මර්වින් පෙරේරා, ඉන්ද්‍රානි පෙරේරා, මයිකල් පීරිස්, මොහිදීන් බෙක්, අභිවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකට ගීත රචනා කර තිබෙනවා. කුමරියක පාසලම සැලුණා වසා සිටි නෙතුපියන් ඇරුණා කුමර බඹසර අසපුරේමා සමරදී උන් දැහැන් බිඳුනා කුමරියක කණ්ඩායම් සංගීතයේ ගයන ගීතද මෙතුමා රචනා කර තිබෙනවා. අපැමිලි ඇද සැලෙන හැටි අද මල් පැණි බොන්නට පොර කන වී නැති රංචුව ආවේ ඉර පැමිලි සැලෙන හැටි අද උඩ රට මිලිය හැඩ වගේ අපැමිලි ඇද සැලෙන හැටි අද මල් පැණි බොන්නට පොර කන වී නැති රංචුව ආවේ ඉර පැමිලි සැලෙන හැටි අද මේ අදහස් දක්වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සෝමසිරි චන්ද්‍රසේන මහතා 1968 වර්ෂයේදී වාගේ තමයි මට කේඩීගේ ධර්මවර්ධන හම්බ වෙන්නේ ඊට හේතුව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ කේඩීගේ ධර්මවර්ධන ඒ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සහකාර පුස්තකාලය ආදීපති වශයෙන් කටයුතු කළා. ඉතින් අපි පුස්තකාලයට යනකොට හම්බ වෙනවා මං ගැන ඉතින් දැනගත්තේ මම ගුවන්විදුලියේ ශිල්පියෙක් හැටියට ඒ දවස්වල වැඩ කළා. ඒ හින්දා අපේ මිත්‍රත්වයක් ඇති වුණා. පස්සේ අපි ගුවන් විදුලියට ඔය යනවා එනවා සහන නිවේදක පරීක්ෂණයක් තිබුණා. ඒ සහන නිවේදක පරීක්ෂණයේදී හේරිගේ ධර්මවර්ධනත් හිටියා මමත් හිටියා. නමුත් මම තේරුණේ නැහැ. ඒ බැච් එකට තේරුණේ ප්‍රේම කීර්තියල්විස් හේරිගේ ධර්මවර්ධන බණ්ඩාරගේ විජේතුංග දේවි ජතුකෝරර ලැම්බට් පෙම්මාවද සුමනා නෙල්ලම්පිටිය සුමනා ජයතිලක ඔය ආදිවාසීන් කීප දෙනෙක් තේරුණා ඒගොල්ලෝ ඒ වැඩ කරගෙන ගියා මේකේ විශේෂත්වයක් තිබුණේ බණ්ඩාරකේ විජේතුංගත් එක්ක චිත්‍රපට වැඩසටහන කළා කේඩීගේ ධර්මවර්ධන මේ චිත්‍රපට වැඩසටහන ඉතාමත්ම ජනප්‍රිය වුණා මොකද බණ්ඩාර විජේතුංගගේ වචනමාලා සහ ඔහු ආදපු පිටපත් මේ චිත්‍රපට වැඩසටහන් වලට හරියට අල්ලලා ගියා. ඉතින් ඒ අතරින් ජනප්‍රිය වෙගෙන යනකොට තමයි මේ කේදීකේ සින්දු ලියන්න පටන් ගත්තේ. ජනප්‍රියම ගායක ගායිකාවන් රෝල් සින්දු ලිව්වේ සින්දු ඒ ආකාරයෙන් ජනප්‍රියත්වයට පත් වුණා ගායක ගායිකාව ගණනාවකටම ගීත රචනා කළා ඒ ගීත ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වුණා ඊට පස්සේ මේ නිවේදකෙක් වශයෙන් සිටිය පුද්ගලයා ජනප්‍රියත්වයට පත් වුණා ගීත රචකයෙක් හැටියට අන්තිමට ගීත රචනයේ තුලින් ඔහු ඉහළ තැනකට ආවයි කියලා තමයි මට කියන්න පුළුවන්කම තියෙන්නේ අම්ම කර කුර විතරින් උපනු මధుර කතා ඉම කරනු සිතුලකින් ඔබය සුවයගෙන අම්ම කර කුර විතරින් උපනු මధుර කතා ඉම කරනු සිතුලකින් ඔබය සුවයගෙන කර කුරවි කරේ නිවේදන කලාවත් ගීත රචනා කලාවත් ලයට තුරුළු කරගත් මෙතුමා ඩුබායි රාජ්‍යයේ තම කලා දිවිය ගත කරමින් සිටින අවධියේ 2000 වසරේදී ලාංකීය රසික ප්‍රජාවට අසන්නට ලැබුණේ සුබදායක කාරණයක් නම් නොවේ. කලේ පැන් ඇත නැවුම් රහනත කලේ පැන් ඇත නැවුම් රහනත කොහේ සිට ඔබ පැමිණියදු මාතන් මහලු වියේ කියා ගුණකී වරසා පැසසුම් ഘോഷා මැද හද පතුලේ ප්‍රේමණීය ගීත අපට ඉතිරි කර 2000 වසරේ නොවැම්බර් මාස 6 වෙනිදා අවුරුදු 56ක අංශ දිවා අප අතරින් මෙතුමා සදහටම සමගත්තා. අද අප ආවර්තනය කළේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ අප හදපතුලේ සබා කල්හිම නැවුම් රහදෙන ලයන්විත ගීත රසක් රචනා කළ කේඩිකේ ධර්මවර්ධන නම් වූ කලාකරුවා පිළිගතවයි. දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අඩු වෙනවා දින දසුනේ මොහොතින් මොහොතට මා දැනකට හන් යටි යනවා ඔබ මනසේ සිංහල සංගීතය වෙනුවෙන් පිටපත් රචනය පටිගත කිරීම සංස්කරණය හා නිෂ්පාදනය රවින්ද සංජීව පෙරේරා ඉදිරිපත් කළ මම තුෂාරා ගීතදේවී පැත්තකේ හමුවෙමු තවත් දිනක මෙවැනිම ආවර්තනා වැඩසටහනකින්. ආවර්තනා සුවඳ දෙන මල්